දේශනාව විස්තර කෙරෙන ධර්මානුශාසනාව පවත්වන්නට සූදානම් වෙන අවස්ථාව. අද දවසේ નિયમિત සූත්‍ර දේශනාව චූල සත්‍යක සූත්‍ර දේශනාව. දැන් මේ පින්වතුන් දින කිහිපයක් තිස්සේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152 පිළිවෙලින් විස්තර කෙරෙන ධර්ම දේශනා මාලාවකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ දේශනා මාලාවේ අදට નિયમિત වෙලා තියෙන දේශනාව චූල සත්‍යක සූත්‍ර දේශනාව. එතකොට පින්වත්නි මේ විදිහට සූත්‍ර ධර්ම දේශනා අපිට ඉගෙන ගන්න ලැබීම සාකච්ඡා කරන්න ලැබීම ඉතාම වටිනවා මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ උපරිම ඵල නෙලා ගැනීම සඳහා මේ ලැබිලා තියෙන පින්වත්නි ඔබ අප හැම දෙනාටම ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේ සංසාර ගමනේ හැම කාලෙකම මිනිස්සෙක් වෙලා ඉපදෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ සංසාර ගමනේ හැම කාලෙකම බුදුබණ ඇහෙන කාලයක ඉපදෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ සංසාර ගමනේ හැම කාලෙකම මිනිස්සෙක් වෙලා ඉපදුනත් අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝම කලාතුරකින් ලැබෙන අති දුර්ලභ කාරණා ගණනාවක් ඔබ අප හැමදෙනාටම ලැබිලා තියෙනවා. එහෙනම් මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය මොකක්ද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් අපිට ගන්න තියෙන උපරිම ප්‍රතිඵලය. මොකද්ද? මේ ජීවිතය සාර්ථක කර ගැනීම සසර සුවපත් කර ගැනීම ධර්මය අවබෝධ කරී කිරීම හරහා සියලු දුකින් නිදහස් ඔන්න ඔය කාරණා තුන තමයි මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ගන්න තියෙන උපරිම ප්‍රතිඵලය. අපි හැමෝටම ඊටාම දුර්ලභ දේවල් ගණනාවක් ලැබිලා තියෙනවා වටිනා අවස්ථා මේ ලැබිලා තියෙන අති දුර්ලභ වටිනා අවස්ථාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය හොඳට මතක තියාගන්න. මොකද මේ ජීවිතයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය මොකක්ද කියලා බොහෝ වෙලාවට අපිට අමතක වෙනවා. ඒ නිසා හොඳට නැවත නැවත සිහිපත් කරගන්න මතක තියාගන්න මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවෙන් අපිට ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය ප්‍රධාන කොටස් තුනයි. මොනවාගේ කොටස් තුන? දැනටමත් මේ ලැබිලා තියෙන ජීවිතය අපි සාර්ථක කරගන්න ඕන. ඒ වගේම තමයි මරණින් මත්තේ නැවත ජීවිත ලැබුණොත් ආ ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ සංසාර ගමන සූපත් කරගන්නත් ඕන. අසර සාර්ථක කරගන්නත් ඕන. තුන්වෙනි කාරණාව සියලු දුකෙන් නිදහස් වෙන්න යම්කිසි අවස්ථාවක් තියෙනවා නම් අපි අවස්ථාවට සමීප වෙන්න ඕන. එහෙනම් ඔන්න ඔය කාරණා තුන තමයි මේ ලැබිලා තියෙන වටින දුර්ලභ අවස්ථාවෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය නෙලා ගන්න අපිට ධර්මය අවශ්‍ය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වටිනාකම තේරෙන්නේ අන්න එතකොට. මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය නෙලා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හැර වෙන පිටක් නැහැ. ඒ නිසා ඒ කාරණා මූලිකව අපි සිහිපත් කරගෙන මේ ලැබිලා තියෙන අවස්ථාව ඊටාම වටින බව, ඊටාම දුර්ලභ බව හොඳට සිහිය තියාගෙන අද දවසට නියමිත දේශනාව ගැන අවධානය යොමු කරමු. පින්වත්නි අදට නියමිත චූල සත්‍යක සූත්‍ර දේශනාව විශේෂයෙන් අපට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයක් තමයි ඔන්න මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ භාෂිතයක්. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේගේ බුදු වදන් ටිකක් අහන්න ලැබෙනවා නම් ඒක මේ ලැබිලා තියෙන ජීවිතේට ඉතාම වටින අවස්ථාවක්. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේගේ බුදු බණ පද අපිට දුකෙන් එතර වෙන මාර්ගයයි කියලා දෙන්නේ. සිත් සුවපත් කරගන්නා මාර්ගයයි කියලා දෙන්නේ. ඒ නිසා බුද්ධ භාෂිතයක් අහන්න ලැබෙනවා නම් ඒක ඉතාම වැදගත්. එහෙනම් චූල සත්‍යක සූත්‍ර දේශනාව බුද්ධ භාෂිතයක් ඇතුළත් වෙන දේශනාවක් නිසා ඉතාම වැදගත්. ඒ වගේම තමයි පින්වත්නි චූල සත්‍යක සූත්‍ර දේශනාව හොඳට අධ්‍යයනය කරනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ප්‍රීතියක් අප්‍රමාණ හැඟීමක් හිතේ ජනිත වෙනවා. මේ දේශනාවේ අන්තර්ගතයේ ඉදිරියේදී සාකච්ඡා කරනකොට තේරෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ උතුම් කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කොයිතරම් උත්තරීතර පුද්ගලයෙක්ද? උන්වහන්සේ මොන වගේ ගුණවලින් සමන්විතයිද කියන කාරණාව හොඳට දැනෙන සූත්‍රයක්. චූල සච්චක සූත්‍රය. එහෙනම් බුද්ධ රත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙන විදිහේ දේශනා. ඒ වගේම තමයි ධර්ම රත්නය පිළිබඳව. මේ ධර්මයේ තියෙන විනිවිද විනිවිද යන ස්වභාවය මේ ධර්මයේ තියෙන ඊටාම පවිත්‍ර ස්වභාවය මේ ධර්මයේ තියෙන තර්කානුකූල ස්වභාවය. ඉතාම හොඳින් පැහැදිලි කරන දේශනාවක්. එහෙනම් බුද්ධ රත්නය පිළිබඳවත් ධර්ම රත්නය පිළිබඳවත් විශේෂයෙන් ශ්‍රද්ධාව වැඩෙන දේශනාවක් තමයි චූල සච්චක සූත්‍ර දේශනාව. ඒ නිසා අද දවසේ ඉතාම වැදගත් අපිට ශ්‍රද්ධාව වැඩෙන සූත්‍ර දේශනාවක් අහන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපි දේශනාවේ අන්තර්ගතය කාලානුරූපව සාකච්ඡා කරමු. පින්වත්නි දේශනාවේ නමම චූල සච්චක සූත්‍රය. එතකොට මේ සච්චක කියන වචනය බොහෝ දෙනාට හුරු පුරුදුයි. බුද්ධ කාලයේ ජීවත් වෙච්ච අතිදක්ෂ කතිකයෙක් සච්චක අන්‍යාගමක අන්‍යාගමික මත දරපු ඉතාම හොඳින් තර්ක විතර්ක කරන්න පුළුවන් හැකියාව තිබ්බ කෙනෙක් තමයි සත්‍යක. එතකොට මේ සත්‍යක මේ දේශනාවට සම්බන්ධයි. ඒ නිසා සත්‍යක සූත්‍රය නමින් නම් කරනවා. සූත්‍ර දේශනාවේ නමේ මුලට චූල කියන වචනේ යොදලා තියෙනවා. චූල සත්‍යක සූත්‍රය. එතකොට මේ විදිහට සත්‍යක සූත්‍රයට චූල කියන වචනේ මුලට යොදලා තියෙන්නේ සත්‍යක සූත්‍රය නමින් තවත් දේශනාවක් තියෙනවා. දැන් හෙට දවසේ ඒ දේශනාව මේ පින්වතුන්ට අහුම්කම් දෙන්න පුළුවන් මහා සත්‍යක සූත්‍රය. සත්‍යක සූත්‍රය නමින් සූත්‍ර දේශනා දෙකක් ඇතුළත් වෙන නිසා එක සූත්‍රයක් චූල සත්‍යක සූත්‍රය නමින් නම් කරලා තියෙනවා අනිත් දේශනාව මහා සත්‍යක සූත්‍රය නමින් නම් කරලා තියෙනවා. එතකොට අදට નિયમિત චූල සත්‍යක සූත්‍ර දේශනාව හෙට දිනේදී මහා සත්‍යක සූත්‍ර දේශනාව අපිට අහුම්කම් දෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් පින්වත්නි දේශනාවට මේ විදිහට නම යොදලා තියෙන්නේ මේ සත්‍යක කියන පුද්ගලයා ගැන සඳහන් වෙන නිසා. ඉතින් අපි බලමු දේශනාවේ අන්තර්ගතය සඳහන් වෙන ආකාරය හොඳට හවුම්කම් දෙන්න. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනගන්නත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හඳුනගන්නත් ඉතාම උපකාරී වෙන දේශනාවක්. සූත්‍ර දේශනාවක්. මේ චූල සත්‍යක සූත්‍ර දේශනාවේ අන්තර්ගතය මෙන්න මෙහෙමයි පැහැදිලි වෙන්නේ අපේ බුදු පියාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාව කියන ආරාමේ වැඩ ඉන්න කාලේ මේ දේශනාවට පසුබිම සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ සච්චක කියන නිගණ්ඨ ආගමේ පුද්ගලයා මේ සච්චක කියන අන්‍යාගමිකයත් ඒ කාලේ ඉතාලා මහනුවර ප්‍රදේශයමයි වාසය කරලා තියෙන්නේ. කතාවේ සඳහන් වෙනවා මේ දේශනාවේ සත්‍යක මොන වගේ මත දරපු කෙනෙක්ද කියන කාරණාව. මේ සත්‍යක කියන නම අපිට හොඳට අහලා පුරුදුයි. බුද්ධ කාලේ හිටිය තර්ක විතර්ක කරන දක්ෂ කෙනෙක් කියලා අපි අඳුනගෙන තියෙනවා. මේ සූත්‍ර දේශනාවෙත් ඒ සත්‍යක ගැන පැහැදිලි කිරීමක් කියලා තියෙනවා. සත්‍යක මොන වගේ මතදරපු කෙනෙක්ද කියන කාරණාව අඳුනගන්න. මේ සත්‍යක කියන නිගණ්ඨ ආගමේ පුද්ගලයා මෙන්න මෙහෙම කල්පනා කරනවා. මම තරම් වාද විවාදයේ දක්ෂ තවත් කෙනෙක් නැහැ. උපමාවකින් පැහැදිලි කරනවා මේ සත්‍යක කල්පනා කරන ආකාරය පණ නැති කණුවක් එක්ක මම වාද විවාද කරොත් ඒ කණුව පවා ඒ කණුව පවා කම්පිත වෙනවා. මේ සත්‍යක කල්පනා කරන හැටි මම කොච්චර වාද විවාද කරන්න දක්ෂයිද කියනවා නම් පණ නැති කණුවක් එක්ක මම වාද විවාද කරොත් ඒ කණුව පවා කම්පා වෙනවා. හෙල්ලෙනවා. එහෙනම් මිනිස්සෙක් එක්ක වාද විවාද කරන එක ගැන කවර කතාවක්ද? මේ සත්‍යක අන්‍යාගමිකයා මේ සත්‍යක කියන පුද්ගලයා තමන්ට තියෙන තර්ක විතර්ක කිරීමේ හැකියාව නිසා ඉතාම ආඩම්බරෙන් මාන්නෙන් හිටු කෙනෙක්. තමන් ගැන අභිස අභි탁සේරුවකින් තමන් පිළිබඳ අධි탁සේරුවකින් හිටිය කෙනෙක්. ඉතින් බලමු දේශනාවේ ඉදිරිය ගලාගෙන යන්නේ කොහොමද? සත්‍යක මේ විදිහට තමන් පිළිබඳ අධිකක්ෂේරුවෙන් වැඩවාසය කාලය ගත කරද්දී ඔන්න මේ දේශනාවට සම්බන්ධ වෙනවා අපි දන්න අස්සජි තෙරුන් වහන්සේ. අස්සජි තෙරුන් වහන්සේ උදෑසන පින්ඩපාතේ වැඩම කරමින් විශාලා මහනුවර ප්‍රදේශයේ වැඩම කරනවා. පින්ඩපාතය ලබා ගැනීම සඳහා. මේ සත්‍යක පුද්ගලයාට සත්‍යකට අස්සජී තෙරුන් වහන්සේව මගදී හම්බ වෙනවා. සත්‍යක අහනවා අස්සජී තෙරුන් වහන්සේගෙන් දැන් සඳහන් වෙනවා සූත්‍රයේ කතං පන භෝ අස්සජී සමනෝ ගෝතමෝ ශාවකේ විනේති කතම් භාගාච පන සමනස්ස ගෝතමස්ස ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති සත්‍ය ගහනව අස්සජී ස්වාමින් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ම හික්වන්නේ කොහොමද? මොකද්ද සත්‍ය ගහන්නේ? සත්‍ය ගහනව අර පින්දපාත වැඩම කරමින් හිටිය අස්සජී ස්වාමින් වහන්සේගෙන් අසදි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ කොහොමද? දැන් මේ සත්‍යකටත් ඕනේ තර්ක විතර්ක කරන්න අවස්ථාවක් හොයාගන්න. ඉතින් අහනවා අස්සජි ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයනේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ කොහොමද? ඒ වගේම අහනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරද්දී වැඩිපුරම අනුශාසනා කරන්නේ මොන වගේ දේවල් කියලාද? ඔන්න. දැන් සත්‍යකටත් ඕනේ හොඳ කරුණක් හොයාගන්න බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයට පැටලෙන්න. ඉතින් අහනවා අස්සදු ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවීම සඳහා වැඩිපුර මොන වගේ දේවල්ද දේශනා කරන්නේ? අස්සජි ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරක් ලබා දෙනවා. ඔන්න පින්වත්නි අපිටත් වැදගත් අවස්ථාවක්. ශ්‍රාවකයන් වන අපෙනුත් කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේ වැඩිපුර මොන වගේ දේවල් දේශනා කරලාද ශ්‍රාවකයන් ඉක්මවන්නේ කියලා අපෙන් කවුරු හරි ඇහුවොත් ඔන්න හොඳ උත්තරයක්. අපි බලමු අසජි ස්වාමීන් වහන්සේ මොන වගේ පිළිතුරක්ද ලබා දීලා තියෙන්නේ? රූපම් භික්කවේ අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං රූපම් භික්කවේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තාති අස්සජි ස්වාමීන් වහන්සේ අර සත්‍යකට පිළිතුරු ලබා දෙනවා මගේ ශාස්ත්‍රවරයා වන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්න මෙන්න මෙහෙමයි කොහොමද මහණෙනි රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයම අනිත්‍යයි. ඒ වගේම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අනාත්මයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු ධර්මයෝ අනාත්මයි ඔන්නෝම තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ ඔන්නෝම අනුශාසනාවක් තමයි වැඩිපුරම බුදුරජාණන් වහන්සේ පවත්වන්නේ කියලා අසදි ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. එහෙනම් පින්වත්නි අපිට සංක්ෂිප්තව අදහස මතක තියාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් ඉක්මවන්නේ කොහොමද? කොයි වගේ අනුශාසනාවක්ද වැඩිපුර බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ කියලා ඇහුවොත් ඔන්න ලබා දෙන්න පුළුවන් හොඳ පිළිතුරක් සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු ධර්මයෝ අනාත්මයි ඔන්න ඔය විදිහට තමයි වැඩිපුරම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා එදා අසජි ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. සියලු සංස්කාර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. නිතර වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ස්ථිර නැහැ. අනිත්‍යයි. ඒ වගේම සියලුම දේවල් සියලු ධර්මතා අනාත්මයි. වසඟයේ පවත්වන්න බෑ. මට ඕන ඕන විදිහට හසුරවන්න බෑ. ආත්ම කොට ගන්න බෑ. අනාත්මයි. ඒ විදිහට අසජි ස්වාමීන් වහන්සේ ඔන්න පිළිතුරු ලබා දෙනවා. ඒ වෙලාවේ දැන් පින්වත්නි සත්‍යක කියන පුද්ගලයා සත්‍යක කියන අන්‍යාගමිකයා ඒ මතයට හාත්පසින්ම වෙනත් මතයක් තමයි දරුවේ. සත්‍යක මේ කාරණාව සම්බන්ධයෙන් සියලු දේවල් අනිත්‍යයි සියල්ල අනාත්මයි කියන මතයට සත්‍යක එකඟ කෙනෙක් නෙමෙයි. එයාගේ මතය වෙනස්. ඒ වෙලාවේ සත්‍යක කල්පනා කරනවා ඔන්න හොඳ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න. දැන් සත්‍යකටත් උවමනා වුණේ තමන් පිළිබඳ අධිතක්ෂේරුවකින් හිටියන්නේ. මම වාද විවාද කරන්න අති දක්ෂේ මාත් එක්ක වාද විවාද කරන්න තරම් දක්ෂයෙක් තවත් නැහැ කියලා තමන් ගැන අරිතක්ෂේරුවකින් හිටියේ. ඉතින් සත්‍යකට මේ අස්සජි ස්වාමීන් වහන්සේ ලබා දුන්න පිළිතුරත් එක්ක හිතුණා ඔන්න හොඳ අවස්ථාවක්. සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා භවත් අස්සජිය අපි ශ්‍රමණ ගෞතමයන් මෙවැනි වාද ඇති ඇති වුන් ඇසුවොමද නොඇසුව යුතු දෙයක්ම ඇසුම්ම. අස්සජි ස්වාමීන් වහන්සේට පිළිතුරු ලබා දෙනවා සත්‍යක අසදි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ දෙයක්ද අනුශාසනා කරන්නේ. එහෙනම් අපි යම්කිසි දවසක ඒ බවත් ගෞතමයන් හා හමුවට යන්න ඕන නම් මනාමැනි. කිසියම් කතා බිනීමක් උපන්නම් මනාමැනි. ඒ පවිතු මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා කියන්න ඕන නම් මනාමැනි. සත්‍යක කීයේ. බලන්න පින්වත්නි සත්‍යක මොකද මේ කියන්නේ? අසුදු ස්වාමීන් වහන්සේට කියනවා ඔයගොල්ලෝගේ ශාස්ත්‍රවරයා වන බුදුරජාණන් වහන්සේ සියලු දේවල් අනිත්‍යයි සියලු දේවල් අනාත්මයි කියලාද කියන්නේ? මේ මිත්‍යා දෘෂ්ටියෙන් බුදුරජාණන් වහන්සේව මම ගලව ගන්නවා. මම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඔය මතය වැරදි. අන්නේ විදිහට සත්‍යක කියනවා. බලන්න සත්‍යක දරණ මතය සත්‍යකට උවමනා වෙලා බුදුරජාණන් වහන්සේව මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න. බලන්නකෝ සත්‍යකට දේශනාව අවසානයේ මොන වගේ තත්ත්වයක් උදා වෙන්නේ කියලා. දැන් සත්‍යක කල්පනා කරනවා බලන්න සත්‍යක තමන්ගේ මතය පිළිබඳ දැඩි විශ්වාසයකින් ඉඳලා. සත්‍යක මොන වගේ මතයක්ද දරන්නේ මේ දේශනාවෙම පැහැදිලි වෙනවා සත්‍යක දරපු මතය. සියලු දේවල් නිට්ටයයි. ආත්ම කොට ගන්න පුළුවන් කියන කාරණාව තමයි සත්‍යකගේ මතය. හැබැයි බුද්ධ භාෂිතය ඊට හාත්පසින් වෙනස්. සියල්ල අනිත්‍යයි, සියල්ල අනාත්මයි. ඉතින් සත්‍යක කියනවා අස්සජි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ වගේ ධර්මයක්ද දේශනා කරන්නේ? එහෙනම් මම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව ඒ වැරදි දෘෂ්ටියෙන් ගලව ගන්නවා. එහෙම කියනවා. එහෙම කියන මේ සත්‍යක පස්සේ ඔන්න මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න තීරණය කරනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් සත්‍යක යනවා ලිච්ඡවි රජවරුන් මුණ ගැහෙන්න. සත්‍යක යනවා ලිච්ඡවි ලිච්ඡවි කියන රජවරු අපි අහලා තියෙනවා සමූහාණ්ඩු රාජ ක්‍රමයක් රාජ්‍ය පාලන ක්‍රමයක් පවත්වාගෙන ගිය ලිච්ඡවි රජවරු මේ ලිච්ඡවි රජවරු මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගිහිල්ලා සත්‍යක මේ කාරණය කියනවා. ලිච්ඡවි රජවරුන්ට කියනවා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අස්සජි ස්වාමීන් වහන්සේ මේ වගේ දෙයක් මට කිව්වා මම හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න යන. ඒ වෙලාවේ ලිච්ඡවි රජවරු කියන්නේ සත්‍යක ඔයා යන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ තමයි ඒවත් එක්ක වාද විවාද කරන්න එන්නේ. ඒ ලිච්ඡවි රජවරු කියන කාරණාවත් එක්කත් පැහැදිලි වෙන්නේ ලිච්ඡවීන් පවා හිතාගෙන ඉඳලා තියෙන මේ දේශනාවට අනුව මේ ලිච්ඡවි පිරිස හිතාගෙන ඉඳලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් වෙනස් දෙයක්. බුදු ගුණ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඒ වෙනකොට ලිච්ඡවීන්ට නොතිබුණු බවක් මේ දේශනාවනෝ පේනවා. ලිච්ඡවීන් කියනවා සත්‍යකට ශ්‍රමණ ගෞතම සත්‍යක නිගණ්ඨ පුත්‍රයාට කුමන වාදෝරෝපණයක් කරන්නේද? සත්‍යක නිගණ්ඨ පුත්‍ර ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපණය කරනු මිස. ඒ ආකාරයෙන් කියනවා. ඉතින් ඔන්න මොකද වෙන්නේ? කොහොම හරි අවසානයේ සත්‍යක තීරණය කරනවා නෑ. බුදුරජාණන් වහන්සේ මාත් එක්ක වාද විවාද එන පාටක් නෑ. මම යන්න ඕනේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න. දැන් සත්‍යකට ඉවසිල්ලක් නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයට පැටලෙන්න හේතුව සත්‍යක හිතේ හරි ආඩම්බරෙන් Taman තරම් වාදි වාද කරන්න දක්ෂයෙක් නැහැ කියලා හිතන් හිටියේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මොන වගේ ධර්මයක්ද දේශනා කරන්න කියලා අසුදි ස්වාමීන් වහන්සේගෙන් දැනගත්තනේ. ඒ කාරණාව දැනගත්ත වෙලාවේ සත්‍යකට හිතුණා මේක නම් හරි මතයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වගේ ධර්මයක් දේශනා කරන්නේ. ඒක මට පේන විදිහට ඉතාම පැහැදිලිව වැරදි ධර්මයක්. මම ඉක්මනින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මතය වෙනස් කරන්නේ. සත්‍යකට තේරුණා බුදුරජාණන් වහන්සේ දරණ මතය ඉතාම වැරදි මතයක්. ඒ නිසාම පුළුවන් තරම් ඉක්මනින් වාද විවාද කරන්න යන්නයි උවමනාව තියෙන්නේ. ඉතින් මෙහෙම කල්පනා කරන සත්‍යක 500ක් පමණ ලිච්ඡවීන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කූටාගාර ශාලාවට පැමිණෙනවා. ඉතින් ඔන්න එහෙම වෙන සත්‍යක ඔන්න දැන් තමයි පින්වත්නි වැදගත් කොටස බුදුරජාණන් වහන්සේ සහ සත්‍යක ඇතුළු පිරිසේ සංවාදය. මේ සංවාදය හොඳට අධ්‍යයනය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කොයිතරම් පවිත්‍රයිද කොයිතරම් විනිවිදින ධර්මයක්ද කොයිතරම් නිදහසේ කල්පනා කරලා මත නිවැරදි මතයකට එන්න පුළුවන් කොයිතරම් උපකාරී වෙන ධර්මයක්ද කියලා මේ සංවාදයේ දිහා බලම හොඳට තේරෙයි. බුද්ධ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කොයිතරම් නිදහසේ හිතලා නිදහසේ හිතලා මේ ධර්මය මොන වගේ දෙයක්ද මේ ධර්මය කොයිතරම් නිවැරදිද මේ ධර්මය කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණාව වටහා ගන්න හොඳ සංවාදයක් සත්‍යක මේ විදිහට බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙනවා 500ක් ලිච්ඡවීන් පිරිසත් එක්ක එළඹිලා මුලින් බුදුරජාණන් වහන්සේත් එක්ක සතුරු සාමිතියේ යෙදිලා ඉන්න අනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා භාග්‍යතුන් වහන්සේට මේ විදිහට සැලකරනවා මම බවත් ගොයුම්හු කිසි දෙයක් පිළිවිසි යටියෙමි බවත් ගොවිමානන් ප්‍රශ්න විසඳුරු සඳහා මට අවකාශයක් කළ හොති නැහැ. ඔන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුරජාණන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේගෙන් මට ඒකට අවසරද? බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබෙනවා. ඔන්න අහනවා ප්‍රශ්නය භවත් ගෞතමයෝ කෙසේ ශ්‍රාවකයන් හික්මවද්ද? සත්‍යකාර කලින් දවසක අසජි ස්වාමීන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙමයි බුදුරජාණන් වහන්සේගෙනුත් අහන්නේ. මොකද සත්‍යකට විවාද කරන්න හොඳ කාරණාවක් ඉස්මතු කරගන්නයි උමනා කරලා තියෙන්නේ. එදා අසජි ස්වාමීන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙම ඔන්න ආයි අහනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර ඉස්මතු කරගෙන බුදුරජාණන් වහන්සේ දරන මතය වැරදි කියලා ඔප්පු කරන්නයි සත්‍යකේ වුමනාව. ඉතින් සත්‍යක ඇහුව අර කලින් ප්‍රශ්නයම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ කොහොමද? ඔබ වහන්සේ ශ්‍රාවකයන් කෙරෙහි වැඩිපුරම අනුශාසනා කරන්නේ කොයි විදිහටද? කොයි වගේ ධර්මයක්ද ඔබ වහන්සේ වැඩිපුරම දේශනා කරන්නේ? ඒ විදිහට අහපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව තමයි දේශනාව ආරම්භයේ මාත්‍රිකා පාඨයේ විදිහට දේශනා කළේ. එවංකෝ අහං අග්ගිකෙස්සේන ශාවකෝ විතාවකේ විනේමි. එවං භාගාච පනමේ ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති ආදී වශයෙන් දේශනා ආරම්භ කරපු මාත්‍රිකා පාඨය බුද්ධ භාෂිතය. අර විදිහට සත්‍යක අහන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් කොහොමද ඉක්මවන්නේ කියලා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර. මොකද්ද පිළිතුර? මම ශ්‍රාවකයන් ඉක්මවන්නේ මෙන්න මේ විදිහටයි. අර අස්සජි ස්වාමීන් වහන්සේ ලබා දීපු පිළිතුරමයි ලබා දෙන්නේ. කලින් දවසක අස්සජි ස්වාමීන් වහන්සේ සත්‍යකර පිළිතුරක් ලබා දුන්නනේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මන්නේ මෙන්න මෙහෙමයි. ඒ පිළිතුරමයි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සඳහන් කරන්නේ. සත්‍යක මම මගේ ශ්‍රාවකයන් හික්මවන්න වැඩිපුරම දේශනා කරන්න මේ වගේ ධර්මයක්. කොයි වගේ ධර්මයක්ද? මහණෙනි, රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංස්කාරයෝ අනිත්‍යය. විඥානයත් අනිත්‍යයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල අනිත්‍යයි කියන ධර්මය තමයි මම වැඩිපුරම ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ. ඒ වගේම මහණෙනි රූපය අනාත්මයි. වේදනාව අනාත්මයි. සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලම අනාත්මයි. වසඟයේ පවත්වන්න බෑ. ආත්ම කොට ගන්න බෑ. ඔන්න ඒ විදිහට සියලු සංස්කාරයෝ අනිත්‍යයි, සියලු ධර්මයෝ අනාත්මයි. ඒ වගේ ධර්මයක් තමයි මම ශ්‍රාවකයන්ට වැඩිපුරම දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකද පිළිතුරු ලබා දෙනවා. ඒ වෙලාවේ ඔන්න සත්‍යක කියනවා භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මේ වගේ දෙයක් හිතෙනවා. දැන් ඔන්න සත්‍යක මේ උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ දරණ මතය ඉතාම වැරදි මතයක්. මිත්‍යා දෘෂ්ටියක් කියලා ඔප්පු කරන්න සත්‍යකට උවමනාව තියෙනවා. සත්‍යක කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඔය කියන විදිහට කල්පනා කරලා බලන්න කියනවා. ඔන්න උපමාවක්. සත්‍යක උපමාවකින් කියනවා භාග්‍යතුන් වහන්සේ මට උපමාවක් වැටහෙනවා. මොකද්ද ඒ උපමාව? යම් මේ බීජගාම භූතගාම කෙනෙක් කුරුදියට විරුද්ධියට විකුලත්වයට පැමිණෙද්ද ඒ සියලු බීජගාම භූතගාමයෝ පොළව නිසා පොළවේ පිහිටා වෘද්ධියට විරුද්ධියට විකුලත්වයට පැමිණේ. අන්න. සත්‍යක කියනවා භාග්‍යතුන් වහන්සේ මේ පොළවේ හැදෙන ගස් කොළන් පොළව නිසා තමයි හටගන්නේ. පොළව මූලික කරගෙන තමයි හටගන්නේ. පොළවේ පිහිටා තමයි මේ සියලු ගස් කොළන් ඇති වෙන්නේ. උපමාවක් සඳහන් කරනවා. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ මේ පින් කරන, පව් කරන මේ හැම දෙයක්ම පුද්ගලයා මූලික කොටගෙනමයි සිද්ධ වෙන්නේ. පුරුෂ පුද්ගල රූපයේ පිහිටා පින් හෝ පව් හෝ ප්‍රසව රැස් කෙරේ. වේදනා ආත්ම කොට ඇති මේ පුරුෂ පුද්ගල වේදනායෙහි පිහිටා පින් හෝ පව් හෝ ප්‍රසව කෙරේ. සත්‍යක කියන මේ කාරණාව දීර්ඝව සඳහන් වෙනවා. අපිට කෙටියෙන් පැහැදිලි කරගන්න පුළුවන් සත්‍යක කියනවා බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ හැදිලා තියෙන ගස් කොළන් හැදිලා තියෙන්නේ පොළව පිහිට කරගෙන. පොළව ආධාර කරගෙන. අන්න ඒ වගේ මේ ජීවත් වෙන මිනිස්සු මේ පුද්ගලයන් පින් හෝ පව් කරන්නේ ඒ පුද්ගලයා මූලික කරගෙන. ඒ පුද්ගලයා මූලික කරගෙන තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් ඒකෙන්ම තේරෙනවා නේද මේ පුද්ගලයේ ආත්ම කොට ගන්න පුළුවන්. මේ රූපේ ආත්ම කොට ගන්න පුළුවන්. මේ වේදනාව ආත්ම කොට ගන්න පුළුවන්. ඔබ වහන්සේ කියනවා රූප වේදනා සංඥා සංකාර අනාත්මයි කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ බලන්න දැන් මේ සත්‍යක තර්ක විතර්ක කරමින් බුදුරජාණන් වහන්සේගේ මතය වැරදි කියලා ඔප්පු කරන්න දරන උත්සාහය. උපමා ආදිය ගෙනහැර පාමින් දේශනා කරනවා මේ සඳහන් කරනවා කච්චක බුදුරජාණන් වහන්සේ. සියලු ගස්වැල් පොළොව මත පිහිටා පොළොව ආධාර කොටගෙන හට ගන්නවා වගේ. මේ පින්පව් කරන කෙනෙක් ඉන්නවනේ. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල ආත්ම කොට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. වේදනාවක් කියන එකක් අපිට හසුරවන්න පුළුවන් අපිට ඕන ඕන විදිහට. අපිට ඕන ඕන විදිහට සංඥාව හසුරවන්න පුළුවන්. දැන් අනාත්මය කියන්නේ වසඟේ පවත්වන්න බෑ කියන අදහසනේ. ඉතින් සත්‍යක බුදුරජාණන් වහන්සේට තේරුම් කරවන්න උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන්. ඒක වසඟේ පවත්වන්න පුළුවන්. එහෙනම් ඔබ වහන්සේ ඔය කියන ධර්මය වැරදි ධර්මයක් නේද? අන්නේ විදිහට දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ මොන වගේ පිළිතුරක් ලබා දෙයිද? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙන්න එක්තරා පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැරදි කියලා තර්ක විතර්ක කරමින් සඳහන් කරන අවස්ථාව. දැන් සමහරලාට මේ පින්වතුන්ටත් අහන්න දකින්න ලැබෙනවා ඇති මේ ධර්මය වැරදි. මේ ධර්මය ප්‍රායෝගික නෑ. එහෙම කියන අවස්ථා හම්බ වෙයි. අපි බලමු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුද්ධ කාලේ මේ ධර්මය වැරදි කියලා සමහර අය කියද්දී බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයේ පිළිතුරක්ද ලබා දුන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරු ලබා දෙනවා කච්චක කියන අන්‍යාගමික පුද්ගලයා ආමන්ත්‍රණය කරමින් මොකද්ද ලබා දෙන පිළිතුර ඒ කරුණින් මෙහිලා තාම පිළිවිසින්. දැන් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සත්‍යක ආමන්ත්‍රණය කරමින් සඳහන් කරනවා සත්‍යක මම ඔයාගෙන් අහන්නම්. ඔයාට තේරෙන විදිහට මේකට විද්‍යුත් පිළිතුරු ලබා දෙන්න. දැන් බලන්න සත්‍යක තුලින්ම සත්‍යක දරන මතය හරිද වැරදිද කියලා යාටම තීරුම් ගන්න අවස්ථාවක් උදා කරලා දෙන්නයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ සත්‍යකගෙන් අහනවා සත්‍යක මම ඔයාගෙන් කරුණු කීපයක් අහන්නම්. ඔයාට තේරෙන හැටියට ඒකට පිළිතුරු ලබා දෙන්න. සත්‍යක ඒකට කැමති වෙනවා. මොකද සත්‍යක හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේට තමන් ගෙනහැර දක්වපු තර්කය බිඳින්න බැරි වෙයි කියලා. ඒ නිසාම සත්‍යක අවස්ථාව ලබා දෙන හොඳයි ඔබ වහන්සේ මොකද්ද කියන්නේ මම ඒකට පිළිතුරු ලබා දෙන්න. ඒ වෙලාවේ ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේ මොන වගේ දෙයක් අහන්නේ? භාග්‍යතුන් වහන්සේ අහනවා සත්‍යක මේ රටේ ඉන්නවා රජ කෙනෙක් කියලා කෙනෙක්. ශාස්ත්‍රීය කුලයේ උපන් රජවරු ඉන්නවා. පසේ නදී කොසල් රජතුමා මගධාධිපති අජාසත් රජතුමා වගේ රජවරු ඉන්නවා. ඒ රජවරු යම් යම් පුද්ගලයන්ව අල්ලගෙන ඒ පුද්ගලයන්ගේ ධනය රාජසන්තක කරනවා. සමහර පුද්ගලයන්ව රටින් පිටුවහල් කරනවා. අන්න. එහෙම නේද කියලා සත්‍යකගෙන් අහනවා. ඉතින් සත්‍යක කියනවා ඔව් බුදුරජාණන් වහන්සේ රටේ රජුරවන්ට ඒ වගේ අයිතියක් තියෙනවා. රටේ රජුරව සමහර කාලෙක ඒ ඒ වැරදි වැඩ කරපු අයව රටින් පිටුවහල් කරන අවස්ථා තියෙනවා. ඒ ඒ අයගේ ධනය රාජසන්තක කරන අවස්ථා තියෙනවා. ඔන්න සත්‍යක ඒ කාරණාව පිළිගත්තා. බලන්න පින්වත්නි මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය උන්වහන්සේ සත්‍යක දරණ මතය වැරදි කියන එක සත්‍යක තුලින්ම ඔප්පු කරවන්න දරන උත්සාහය. බුදුරජාණන් වහන්සේ සත්‍යකට සඳහන් කළේ නෑ සත්‍යක මම කියන දේ පිළිගන්න. රූපේ අනිවාර්යයෙන්ම අනිත්‍යයි. රූපේ අනිවාර්යයෙන්ම අනාත්මයි. මේක ඒ විදිහටම දරන්න. එහෙම බල කරේ නැහැ. සත්‍යකටම ඒක දැනෙන්න කාරණා කීපයක් දේශනා කළා. බලන්න මේ භාගතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය හොඳට අඳුනගන්න අවස්ථාවක් මේ චූල සත්‍යක සූත්‍ර දේශනාවේ මේ කොටස. ඉතින් ඒ විදිහට කියනවා සත්‍යක ඔයාම අඳුන ඔයාටම තේරෙන විදිහට මේකට පිළිතුරු දෙන්න රටේ රජතුමාට පුළුවන් නේද සමහර අයගේ ධනය අයිතිය Tamanට අයිති කරගන්න. ඒ වගේම සමහර අයව රටින් පිටුවහල් කරන්න පවා රජවරුන්ට පුළුවන් නේද? සත්‍යක කියන ඕ භාග්‍යතුන් වහන්සේ පුළුවන්. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නැවත අහනවා එහෙනම් රූපය මගේ ආත්මය කියලා කියන්නේ කොහොමද? ඔන්න බලන්න පින්වත්නි මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් භාග්‍යවතුන් වහන්සේ ඇහුවන සත්‍යකගෙන් සත්‍යක රජවරුන්ට පුළුවන් කෙනෙක්ව රටින් පිටුවහල් කරන්න. රජවරුන්ට පුළුවන් කෙනෙක්ගේ ධනය තමන්ගේ අයිතියට ගන්න. එහෙනම් කොහොමද කියන්නේ මට ඕන විදිහට මගේ මේ රූපය වසඟේ පවත්වන්න පුළුවන්. මගේ ළඟ තියෙන මේ මිල මුදල් මගේ වසඟේ පවත්වන්න පුළුවන්. කොහොමද කියන්නේ? මගේ ළඟ තියෙන මිල මුදල් මගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් කොහොමද තවත් කෙනෙක් ඒව අයිති කරගන්නේ? අන්න බලන්න පින්වත්නි ප්‍රායෝගිකව ධර්මයේ තියෙන හරය කෙනෙක්ට හේතු ගන්නපු හැටි. බුදුරජාණන් වහන්සේ වැඩියෙන් විස්තර මේ දේශනාව තුළ දේශනා කළා නැහැ. මේ කාරණා විතරයි සත්‍යකයෙන් අහන්නේ. සත්‍යක රජවරු සමහර අයගේ ධනය අයිති කරගන්නවා. සමහර අයව රටින් පිටුවහල් කරලා දානවා. එහෙනම් සත්‍යක කොහොමද කියන්නේ මේ රූපේ ආත්මකට ගන්න පුළුවන් කියන්නේ. දැන් මිල මුදල් කියන්නේ රූප. මම හිතාගෙන ඉන්නවා මිල මුදල් මට ඕන විදිහට හසුරවන්න පුළුවන් කියලා. හැබැයි මෙන්න මිල මුදල් රාජසන්තක කරන්නත් පුළුවන්. මට ඕන විදියට හසුරවන්න බැරි අවස්ථා කොච්චර මතුවෙනවද? ඉතින් සත්‍යකට දැනෙන්න ඇරියා රූපේ ආත්ම කොට ගන්න බෑ කියන අවස්ථාව කාරණා. ඉතින් ඒ වෙලාවේ බලමු සත්‍යකගේ පිළිතුර කොහොමද? ඔය විදියට භාග්‍යතුන් වහන්සේ සත්‍යකයෙන් අහනවා සත්‍යක ඔන්න කියන කාරණාව නිසා කොහොමද අපි රූපේ ආත්ම කොට ගන්න කල්පනා කරන්නේ? රූපේ ආත්මය කියලා දක්වන්නේ කොහොමද? ওই විදිහට අහපු වෙලාවේ සත්‍යක මුකුත් කියන්නේ නැහැ. සත්‍යකට තේරෙනවා බලන්න පින්වත්නි වැඩිපුර දහම් කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ. ඒ කිව්ව දහම් කාරණාවෙම සත්‍යකට තේරුණා මම ධර්ම මතේ වැරදියි. මම හිතාගෙන ඉන්නේ රූපය ආත්ම කොට ගන්න පුළුවන්, වේදනාව ආත්ම කොට ගන්න පුළුවන්. මට ඕන ඕන විදිහට මේ දේවල් රසගේ පවත්වන්න පුළුවන් කියන මතයක් මට දෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියන මේ කාරණාවත් එක්ක ඔන්න සත්‍යකට තේරෙනවා ඒ කාරණා වැරදි. මට ඕන ඕන විදිහට මේ දේවල් හසුරවන්න පුළුවන් වගේ දැනුණට රජවරුන්ට පුළුවන් මේ දේවල් බලපෑම් කරන්න. සත්‍යකට ඒ කාරණාවෙම තේරුණා තමන් දරන මතේ වැරදි බව. හැබැයි නිහඬව හිටියා. මොන බලන්න. සත්‍යකට තේරුණා මම බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක විතර්ක කරන්න ආවට අන්තිමට තමන්ම අතරමං වුණා. තමන්ටම කට උතර නැති වුණා. සත්‍යක මුකුත් නොකිය ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නැවත නැවත අහනවා සත්‍යක දැන් ඔයා කතා කරන්න. සත්‍යක පිළිතුරු දෙන්න රූපය මෙසේ වේවා මාගේ මේ රූපය මෙසේ නොවේවා කියලා වසඟයේ පවත්වන්න පුළුවන් දෙරිද? රජවරුන්ට පවා අපේ රූපයට අපේ සංස්කකයේ තියෙන රූපවලට බලපෑම් කරන්න පුළුවන්. එහෙනම් සත්‍යක කොහොමද කියන්නේ? රූපය වසඟයේ පැවැත්විය හැකි දෙයක්. රූපේ ආත්ම කොට ගන්න පුළුවන් දෙයක්. එහෙම කියන්නේ කොහොමද කියලා සත්‍යකයෙන් නැවත නැවත අහනවා. සත්‍යක පිළිතුරු දෙන්නේ නැහැ. සත්‍යකට පිළිතුරු දෙන්න විදිහක් නැහැ. ඒ නිසා සත්‍යකටම තේරුණා වාදයෙන් පරාදයි. ඒ නිසා සත්‍යක මොකුත් කියන්නේ නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙන්න කියලා ආයාචනා කරනවා නමුත් පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඒ වෙලාවේ පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරනවා සත්‍යක යම් කිසිවෙක් තථාගත විසින් සකාරණා කොට තුන් යලක් පැන ආසන ලද්දේ පිළිතුරු නොදේ නම් මෙහිම ඔහුගේ හිත සත්කඩව පැලෙන්නේ. සත්‍යක මේ වෙලාවේ පිළිතුරු දෙන්න පිළිතුරු නොදී හිටියොත් කරුණෝ සහිතව තථාගතයන් වහන්සේ නමක් ප්‍රශ්න අහද්දී කරුණු සහිතව යමක් විමසද්දී කෙනෙක් පිළිතුරු නොදී හිටියොත් එයාගේ හිත සත්කඩකට පැලෙනවා. අන්න සත්‍යකට කිව්වා. ඒ නිසා සත්‍යක මේ වෙලාවේ ඉක්මනින් පිළිතුරු ලබා දෙන්න. ඒ වෙලාවේ පින්වත්නි ශක්‍ර දෙවියොත් මෙතනට ඇවිල්ලා. ශක්‍ර දෙවිය ඇවිල්ලා තමන්ගේ වජ්‍රායුධය වජ්‍රායුධයත් අරගෙන සක්‍ර දෙවියෝ මේ වෙලාවේ සත්‍යකගේ ඔළුවට ඉහලින් අහසේ රැඳිලා ඉන්නවා. සත්‍යක උත්තර දුන්නේ නැත්තම් තමන්ගේ වජ්‍රායුධයෙන් ගහලා සත්‍යකගේ හිත සත් කඩකට බලන්න. බලන්න පින්වත්නි මේ බුදු බුද්ධ වචනේ තියෙන ආශ්චර්ය බුදු කෙනෙක් යමක් කරුණු සහිතව කෙනෙක්ගෙන් අහද්දී එයා පිළිතුරු නොදී හිටියොත් ඔළුව සත්හඩකට පෙරෙනවා. අපිට එකපාරට විශ්වාස කරන්නත් බැරි හරිම අද්භූත ජනකයි වගේ දැනෙන දෙයක්. බලන්න බුදු කෙනෙක් යමක් කරුණු සහිතව විමසද්දී උත්තර නොදී ඉන්න බෑ. උත්තර දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒක මහා බරපතල දෙයක් විදිහට විස්තර කරනවා. කොහොම හරි සත්‍යකටත් දැනෙනවා ඇත්තටම මම මේ වෙලාවේ පිළිතුරු නොදී හිටියොත් ශාක්‍ර දෙවියන්ගෙන් ආයුධයේ පහර ගන්න වෙනවා. දේශනාවේ සඳහන් වෙන විදිහට සත්‍යකටත් තේනවා තමන්ගේ හිතට ඉහළින් ශාක්‍ර දෙවියෝ මේ වෙලාවේ ආයුධයක් අමෝරාගෙන ඉන්නවා. සත්‍යක බය වෙනවා. සත්‍යක බය වෙනවා දැන් හැබැයි උත්තර දෙන්න විදිහකුත් නැහැ. හේතුව දැන් තමන් වාදයෙන් පරාද බව හොඳටම තමන්ටම තේරෙනවා. හැබැයි දැන් සත්‍යකට උත්තර දෙන්නත් වෙනවා උත්තර දුන්නේ නැත්නම් අර වජ්‍රායුධයෙන් පහර කන්න වෙනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා ඔන්න ඒ වෙලාවේ ඔන්න සඳහන් වෙනවා දේශනාවේ අවසාන කොටසේ සච්චක ඒ වෙලාවේ බය වීම නිසා දැන් සක්‍ර දෙවියෝ තමන්ගේ ඉස දිහලින් ආයුධයක් අමුරාගෙන ඉන්නවා දැක්කනේ. බය වෙච්ච සත්‍යක වචන ගලප ගලප උත්තර දෙන්න උත්සාහ කරනවා. උත්තර දෙමින් සත්‍යක සඳහන් කරනවා හොඳයි භාගතුන් වහන්සේ මගෙන් අහන්න. දැන් සත්‍යකට හොඳටම දාඩිය දාලා බය වෙලා ඉන්නේ. හොඳයි භාගතුන් වහන්සේ මගෙන් අහන්න මම උත්තර දෙන්නම්. නැවතත් ඔන්න භාගතුන් වහන්සේ අහනවා සත්‍යක රූපය මගේ ආත්මයයි මෙසේ යමක් තෝ කීහිද? මාගේ රූප මෙසේ වේවා මාගේ රූප මෙසේ නොවේවායි තාගේ ඉතුරු වේ රූපෙහි පවත්නේ වේද සත්‍යර දැන් ඔයා කිව්වා නේද රූපේ වසඟේ පවත්වන්න පුළුවන් රූපේ ආත්ම කොට ගන්න පුළුවන් කියලා කිව්වා නේද හැබැයි රජවරු අර විදියට ඔයාගේ ධනෙ නැමැති රූපේ රාජසන්තක කරනවා නම් එහෙම කරන්න පුළුවන් නම් රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා වසඟේ පවත්වන්න පුළුවන්. සත්‍යකගෙන් ඇහුවා. දැන් ඔන්න සත්‍යක උත්තර දෙනවා. මොකද උත්තර නොදී බෑ. උත්තර දෙනවා භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්න බෑ. රූපේ වසඟේ පවත්වන්න බෑ කියන කාරණාව ඔන පිළිගන්න. ඒ වගේම අහනවා සත්‍යක සිහිය ලබා ගන්න. ඔයා මුලින් කිව්ව කාරණාවයි දැන් කියන කාරණාවයි ගැලපෙන්නේ නැහැ. ඔයා මුලින් කිව්ව රූපේ වසඟේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. දැන් කියන වසඟේ පවත්වන්න බෑ කියලා. සත්‍යකටම තේරුම් කරනවා තමන් දරන මතය කොයි තරම් වැරදිද කියනද කොයි තරම් ප්‍රායෝගික නැති මතයක්ද දරන්නේ කියන කාරණාව සත්‍යකටම තේරුම් කරවනවා ඔය විදිහට දීර්ඝ වශයෙන් සඳහන් වන දේශනාව වචනයෙන් වචනය පැහැදිලි කරගන්න තියෙනවා නම් ඉතාම වටිනවා. ධර්මයේ පිළිබඳවත් බුද්ධ රත්නයේ පිළිබඳවත් අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙන්න බලපාන සූත්‍ර දේශනාවක් අවසානයේදී ওই විදිහට සච්චක සහ භාගතුන් වහන්සේගේ සංවාදයේ ඉදිරියට ගලාගෙන යනවා කොහොම හරි සත්‍යකට තේරෙනවා තමන් හිතාගෙන හිටියට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කිසිම දෙයක් ආත්ම කොට ගන්න බෑ රූපේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටිය සත්‍යකට තේරෙනවා රූපේ වශයෙන් පවත්වන්න බෑ. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් වශයෙන් පවත්වන්න පුළුවන් කියන මතයේ හිටපු සත්‍යකට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවත් එක්ක කරුණු පැහැදිලි කිරීමත් එක්ක කිසිම දෙයක් ආත්ම කොට ගන්න බෑ කියන කාරණාව සත්‍යකට දැනෙනවා. කාරණා සහිතව ඔප්පු වෙනවා. ඒ නිසා අවසානයේ සත්‍යක පිළිගන්නවා තමන් වාදයෙන් පෙරදුණු බව. බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න ආපු සත්‍යක කරුණු තේරුම් අරගෙන පින්වත්නි ඒ සූත්‍ර දේශනාව අවසානයේ තමන්ගේ පරාජය පිළිගන්න සත්‍යක අවසානයේදී මේ දේශනාව කොයි වගේ තැනකට එනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේව වාදෙන් පරාද කරලා බුදුරජාණන් වහන්සේව අසරණ කරන්නාපු පච්චක අවසානයේදී භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිලා භාග්‍යතුන් වහන්සේට තමන්ගේ ගෙදර දානයට ආරාධනා කරනවා. අන්න බලන්න. බුදුරජාණන් වහන්සේව වාදයෙන් පරාද කරලා අසරණ කරන්න හිතාගෙන හිටිය සත්‍යක බුදුරජාණන් වහන්සේගේ හමුවට ඇවිල්ලා සංවාදයේ අවසන් වෙද්දී තමන්ගේ මතේ වැරදි කියලා දැනගෙන අවසානයේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ ගෙදර දානයට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ දාන ආරාධනාව නිශ්ශබ්දව පිළිගන්නවා. අවසානයේ බුදුරජාණන් වහන්සේ සත්‍යකගේ නිගණ්ඨ ආරාමයට ගිහිලා දාණය පිළිගන්න ගන්නවා දාණය වළඳනවා වළඳලා අවසානයේදී මොන සූත්‍ර දේශනා අවසාන කොටස ධර්මය අර සත්‍යකගේ දාණය වළඳලා අවසානයේ සත්‍යකට දේශනා කරනවා සත්‍යක ඔයා මේ දුන්න දාණය එසේ මෙසේ දානයක් නෙමෙයි බුදු කෙනෙක්ට දුන්න දානයක් ඒ නිසා මහා ආනිසංස වාට ලැබෙනවා කියලා සත්‍යකට අනුශාසනා කරනවා. සත්‍යකව සතුටු කරනවා. ওই විදිහට තමයි චූල සත්‍යක සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. එහෙනම් පින්වත්නි කාලානුරූපව අපි කෙටියෙන් කතා කළේ මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ඊටාම දීර්ඝ නොවුනත් දීඝනිකායේ සූත්‍ර දේශනා තරම් දීර්ඝ නොවුනත් පැයක් ඇතුළත සම්පූර්ණයෙන් කතා කරන්න පුළුවන් දේශනා නෙමෙයි. මධ්‍යම ප්‍රමාණයේ දේශනා ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. අපි තින් කාලානුරූපව සත්‍යක චූල සත්‍යක සූත්‍ර දේශනාව සාකච්ඡා කළා. විශේෂයෙන් මේ පින්වතුන්ට තවදුරටත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න පුළුවන්, හොයා බැලීමක් කරන්න පුළුවන්. මේ සත්‍යක සහ බුදුරජාණන් වහන්සේ අතර ගිය සංවාදය තුලින් ඉස්මතු වන ධර්මයේ තියෙන විනිවිදභාවය ධර්මයේ තියෙන ප්‍රායෝගිකත්වය ගැන තවදුරටත් විමසා බලන්න ආරාධනා කරනවා අදට નિયમિત දේශනාව අවසන් කරනවා අපි හැමදෙනාම හොඳට හිතට ගමු බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙක්ට වාද විවාද කරලා පරාද කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිසිම කෙනෙක්ට තර්ක විතර්ක කරලා ඔය ධර්මය ඔහොම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඇයි හැකියාවක් නැත්තේ? බුදුරජාණන් වහන්සේ 아무තු දෙයක් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝකයේ පවතින යථාර්ථයයි. ලෝකේ සිද්ධ වෙන ඇත්ත වැඩපිළිවෙල තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා කිසිම කෙනෙක්ට ඒක තර්ක විතර්ක කරලා බිඳින්න බෑ. බලන්න පින්වත්නි ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරපු දෙයක් නෙමෙයි ධර්මය ලෝකයේ පවතින යථාර්ථයේ උන්වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ කරලා අපට විස්තරාත්මකව දේශනා කළා. ඒ නිසාම මේ ධර්මය ඊටාම විනිවිද භාවයෙන් යුක්තයි. ඊටාම ප්‍රායෝගිකයි. කිසිම කෙනෙක්ට තර්ක විතර්ක කරලා බිඳින්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ පුරුෂයන් দমনය කිරීමේ ගුණය ඉස්මතු වෙන ඒ වගේම ධර්මයේ තියෙන විනිවිදභාවය ඔප්පු වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල අනිත්‍යයි අනාත්මයි කියන බුද්ධ භාෂිතය හමුවන චූල කච්චක සූත්‍ර දේශනාව අපි කෙටියෙන් පැහැදිලි කරගත්තා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව උපදින මේ දේශනාව ශ්‍රවණය කරලා දේශනා කරලා අපි හැමදෙනාම රැස් කරගත් සියලු පුණ්‍ය ශක්තියින් අපි හැමදෙනාටම නිවන් අවබෝධය පිණිස උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති ධර්මයේ දේශනා කරපු ශ්‍රවණය කරපු අපි හැම දිනාටම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ආනුභාවයෙන් මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන උතුම් වූ ධර්මාවබෝධය තුලින් නිවිසනසීම උදා කර ගැනීම සඳහා මේ සියලු පුණ්‍ය ශක්තිය හේතුපකාරී දේවා පිහිට පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම පෙරුවන් සරණයි.